චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සංතාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝන් සකිසන්ද අදත් සිටිජ සංතාගාරය සඳහා අපි ඔබ වාඩි වෙලා කතා බහට එළඹෙන්නට පුලපුලා සිටින්නේ. මේ සංතාගාරය මම ඔබට මුල සිටම කිව්වා අපේ මේ සිටිජ සංතාගාරය විද්‍යාවේ කලාවේ ආධ්‍යාත්මිකත්වයේ මේ අතර සහවායයක් සම්බන්ධයක් දකින්න පුළුවන්ද කියලා හොයන දෙයක්. ඒ වගේම අපි කියුවා හදවතේ මනසේ ඉන්දල් ගලවන කතා බහක් අපි කරන්නේ. අපි දැනට පිළිඅරන් තියෙන හුඟක් සම්මුතීන් කතිකාවන් අපිට නැවත වෙනත් ආකාරයකට හැරිලා බලන්න පුළුවන් දත් කියලා අපි බලනවා. මම ඒ වගේම කිව්වා අපි ටිකක් අවදානම් ගමනක යන්නේ බ්ලේඩ් එකක් වගේ උඩ අපේ ගමන එක්කනට දකින්න පුළුවන් විදිය තම තමන්ගේ හේ ප්‍රමාණයට සීමා සහිත වෙන්න පුළුවන් අපි වුණත් ටිකක් අවදානම් ගමනක යන්නේ. අපි ඒ ගොඩට හෝ මේ ගොඩට නොඇති යන්නයි උත්සාහ කරන්නේ. ගොඩවල් දෙකක් තියෙනවා අපේ දෙපැත්තේ. අපිත් අපි කපාගෙන යන ගමනක්. මා සමග අද ඉන්නවා ගිය වාරයේ ඔබත් එක්ක අපිත් එක්ක කතා කරපු මගේ සුහද කල්යාණ මිතුරා පියසිරි කුලරත්න. පියසිරි ආයුබෝවන්. ආයුබෝවන්. අපි ඊයේ ගිය පාර සාකච්ඡාව එක්තරා තැනකදී අවසන් නොකර අවසන් කළා. ඒ අපි අර මහගම සීකරයන්ගේ කවියක උද්ෘතයක් රැගෙන අපි ඒ වෙලාවේ කතා කරේ මේ ගෙයින් දුරින් ආහාරෙන් තෘප්තිමත් ලෝකයක් තනන්න නැතුව අර යහපත් මනුස්සයා එළියට ගන්න පුළුවන් දේ අලුත් පාර හොයන්න පුළුවන්ද කියලා. සීකරගේ අදහස තිබුණේ ඒ කාලේ 70 ගණන් වල ඉතින් අපි ඉස්සෙල්ලා ඒවා තෘප්තිමත් කරලා ඉන්න ඕන වගේ වැඩක්. නමුත් අනිත් පැත්තෙන් ඔහු තදින් ඒ පාරක් ගැනත් කිව්වා. ඒ පාර අපේ තියෙන සාමාන්‍ය ආගමික පාරට ඔබෙන් යන අපිට නිකන් දල වශයෙන් මහායානික පුරාණ මහායානික මාර්ගය කියලා කියන්න පුළුවන් බෝධිසත්ව මාර්ගය ගැන කියලා කියන්න පුළුවන් මාර්ගයක් ගැන තමයි ඔහුගේ ප්‍රබල ඉඟිය තිබුණේ. දැන් අපිට ඒක ඉවර කරන්න මම හිතනවා මේ සාකච්ඡාව ඉවර කරනකොට දාර්ශනික අදහසක් ගන්න තියෙන දාර්ශනික ගැටලුවක්. සමහර වෙලාවට ඔබ හෝ දැන් මට මටත් පහුගිය කාලේ කියනවා මම දැන් විඥානවාදියෙක් කියලා කියනවා. ඔබ භෞතිකවාදී නොවන අදහසක් තමයි ඔබවත් කියන අනිත් අයත් කියනවා දැන් පියසිරි භෞතිකවාදී පාර ඇරලා කියන. දැන් මෙතන ටිකක් අපිට මම අපි දන්න ඉච්චර දිගට අපිට කතා කරන්න බැරි වුණත් අපේ සංකල්පීය පාරවල් දෙකක්. ලෝකය භෞතික ස්ථානයක් විදිහට දකින භෞතික නැත්නම් ද්‍රව්‍යමය ලෝකයක් විදිහට දකින පාර ඒ පාරට අනුව විඥානයේ කිසියම් බයි ප්‍රොඩක්ට් එකක් අතුරුඵලයක්. ඒක ප්‍රධාන දේ නෙමෙයි අර භෞතික ලෝකේම සංසිද්ධීන්ගේ ප්‍රතිඵලය. ඒකට Tamanට හිත ගන්න ශක්තියක් කොහෙත්ම ඇත්තේ නැහැ ඒක නැති දෙයක් වගේ. ඒ අදහසේ හැටියට තමයි අර විඥානවාදී කියන එක හදලා තියෙන්නේ. එතකොට විඥානවාදීන් කියලා කියන්නේ නැමේ විඥානය ප්‍රමුඛයි කියලා හිතලා විඥාණයෙන් ඔක්කොම දේවල් කරගන්න පුළුවන් කියලා හිතනවා වගේ දෙයක්. මේක අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් කතා කරමුද ඔබ කැමතිද එහෙම සාකච්ඡාවට යන්න මම මම බොහොම කැමතියි මොකද හේතුව දැන් ජනතත් ජනතත් මම මේ අවුරුදු 23ක කාලයක් භාවනා කරමින් ඉන්නේ ජනතත් බොහෝ විට මගේ අතීත සගයෝ මට කියන්නේ භෞතිකවාදයෙන් පලාගී විඤ්ඤාණවාදය කියලා <laughs> ඉතින් ඒකට මම කියන උත්තරේ තමයි දැන් මම භෞතිකවාදයෙන් පලා ගිහිල්ලත් නැහැ විඥානවාදයක් අස්සට ගිහිල්ලත් නැහැ. හරියටම හරි මචන් ඒක තමයි උත්තරේ. දැන් ඔය <laughs> මේ පාරාදික අන්ත දෙකක් නිර්මාණය කරගත්තා. ඔව්. මම හිතන ඔබ කියන්න හදන්නේ මේ වගේ දැක් ඔය විඥාන කියලා අපි හිතමු අපි දැනන සරල උත්තරයක් ගමු චෛතසික චිත්ත කියලා. එතකොට චිත්ත දැන් අපේ අදහස විද්‍යාවේ අදහස ඇටට සිත කියලා වෙන කොහෙවත් නැහැ. අතර මේක මොලේ ප්‍රතිඵලයක්. මොලේ නැති වුණ දාට සිත ඉවරයි. <laughs> ඒක නමුත් විද්‍යාත්මකවම මම කියන්නේ මේක ඊට පෙර තිබිච්ච ඥාන නෝ විද්‍යාත්මකව දැන් තේරුම් ගනිමින් ඉන්නවා මේ මනස විසින් නිකුත් කරන තරංග නැත්නම් චෛතසික තරංග එහෙම જાතියක් තියෙනවායි කියලා ඔකට විසඳ. ඒක ට්‍රේස් කරන්න පුළුවන් නැත්නම් අඳුන ගන්න පුළුවන් ඒක උපකරණ වලට හසු කර ගන්න පුළුවන්. චෛතසික තරංග. ඔව්. එතකොට ප්‍රශ්න තියෙන එකයි. ඒ තරංග කියව ගන්න ඒගොල්ලන්ට බෑ. බෑ. ඒ තියෙන බව දන්නවා. ඒවා නම් කරන ඇල්ෆා බීටා තියලාගෙන මුලින් යන තරංග නම් කරගන්න. හැබැයි ඒ වගේ තියෙන්නේ මොනවද කියලා අඳුරගන්නීමට හැකියාවක් නැහැ. දැන් මම හිතන්නේ අපේ සහෘදයෝ දන්නවා මෙහෙම සරල දෙයක්. දැන් ඔබට පෙනෙන මේ කියන අවකාශය කිසිදා පේන්නේ නැහැ හිස් කියලා අපි හිතන්නේ. නමුත් ඔබ මේ අපි මේ කතා කරනකොට ගුවන් විදුලියෙන් ඔබ ඒක අහනවා. ඔව්. එතන ගුවන් විදුලියෙන් අහන්න පෙර ওই අවකාශය එනවා තරංග වගයක් විද්‍යුත් චුම්බක තරංගයක්. ඒක පේන්නේ නැහනේ. ගුවන් ඔබේ ගුවන් විදුලිය කරන්නේ ඒක පරිවර්තනය කරනවා ධ්වනි තරංග. ඔබේ කනට ඇහෙන ප්‍රමාණයට ගේනවා. ඒක ඇහෙනකොට ඔබ දන්නවා ඒක තියෙන අන්තර්ගතයක්. ඒක නිකන් <laughs> තරංගයක් විතරක් නෙවෙයි. ඒකේ යමක් තියෙනවා නැත්තම් ඒක තියෙනවා සංදේශයක් තියෙනවා. තොරතුරු තියෙනවා. අපි මේ කතා කරන දේ. ඒතකොට ඔබට නොපෙනෙන අවකාශයේ තොරතුරු පිරිච්ච තරංග ගිනිනවා. ඒවා ඒ බොහොම බල බලගත්තු දේවල්. ඒතකොට ඔබ හිතනවා ඒවා නැහැයි කියලා. ඒ කියන්නේ විඥානය කියලා කිව්වේ. ඒක තියෙනවනේ. තියෙනවනේ. ඔව්. තියෙනවනේ. ඒතකොට <laughs> ඒවා තියෙන්නේ ඔබේ භාෂෙන් කොහොත් භෞතිකව තියෙන මොකද තරංගනේ. ශක්තියක්නේ. ඒක හරියට ප්‍රශ්නයක් නෙමෙයි මේ කතා කරන්නේ. ඔය තලයේට ඔය තලයේ ඔය තලයේ දක්වා විග්‍රහ කරගන්නේ නැහැ. ඒගොල්ලෝ බොහොම මම දකින්නේ බොහොම නියම් ප්‍රාථමික මට්ටමෙන් ඕක ගන්නෙ. ඒ කියන්නේ ඕක එන්නේ දැන් මම දේශපාලන කරන කාලේ මම දන්නවා මාවසීතුන්ගේ අදහස් එන්නේ කොහෙන්ද කියලා පොඩි පොඩි පොත් පිංචක් කියවලා තියෙනවා කටපාඩම් කරා වගේ. ඒගොල්ලෝ කියන්නේ මේ ඇහෙන් කනෙන් සමෙන් තමයි මේවා එන්නේ. බහැර තියෙන තොරතුරු ආවට පස්සේ අපි ඔළුව මේවා හදා ගන්නවා කියනවා. ඉතින් මූලික මාක්ස්වාදී සමහර ඥාන විභාගයට ගියාමත් පාතික මට්ටමින් එහෙම තමයි කියන්නේ. ඔව්. නමුත් ජඹුරට ගියාම ඇත්තටම මේ සිත කියන දේ විභාග කරගන්න ඒ ධර්ම පරිශ්‍රමය. යම් කිසි තැනකදී ලොකු ප්‍රශ්නාර්ථයක් වෙනවා. ඒ කියන්නේ හිත කියලා වෙන් කරගත්තොත්. දැන් මට ඒක භාවනාවේදී මම මට ඔබ මේක යම් දු ශාස්ත්‍රීය මේක විභාග කරනවා. <laughs> මට ලැබුණා එක අත්දැකීමක් ඒ අත්දැකීමෙන් තමයි මගේ මුළු ඥාන විභාගෙම වෙනස් වුනේ. මගේ ගුරුවරයාගෙන අල්ල දිහා බලාගෙන ඔහෙ ඉන්න කියලානේ මට කිව්වේ. කිසියක් කල්පනා කරන්නේ නැතුව. ඉතින් මම හිතේ නළල පේනවා මට. හැබැයි කිසියම් මොහොතක මට එපා වුණා මේ නළල දිහා බලන එක. එපා වුණා කියන්නේ මට සිතුවිලි ඔක්කොම නැතුව ගියා. තේරුම් නැති වැඩන්නේ මම කරන්නේ කිව්වා ඇහැ තිබුණ නළලෙමයි. හිතපුවා මගේ ඇඟ <laughs> දෙදරලා සර්කිට් එක මොකක්ද හරි වෙලා අස්නු පෙනී ගියා. ඇස් නොපෙනී ගියා නෙමෙයි ඇස් ඇල්ල තියෙද්දිම කියලා නැති වුණා. කියලා නැති වුණා. මම දන්නේ ඒක. ඊට පස්සේ මට ප්‍රශ්නේ මතුණා දැන් මේක ඇස්ට්‍රල් ලෙඩක්ද? මම ගුරුවරයාට කිව්වා ගුරුවරයා හිනා වුණා. එයා මේක එක්ස්ප්ලেইন කරෙත් නැහැ. ඔව්. ඊට පස්සේ මම ওই කාලේ පාද ෆෝල් ආශ්‍රය කරනවා. මම ජූරි හිටියනේ සිනමා ජූරි. පාද ෆෝල්ගේ ගෙදර කෑගල්ලේ චර්ච් එකට ගිහිල්ලා චර්ච් එකේ සිනමා වැඩමුළුවක ඉඳලා රෑ මං පාද එක්ක කාමරේ හිටියේ. ඒතකොට ෆාදර්මට කෑම දුන්නා මම ජීසස්ගේ ජීසස්ගේ පිළිමත් තියා උඩ. ඕක දිහා හොඳට අර විදි අර ක්‍රමයටම බලන්නේ ජීසස් ඇතුළු ගියා. මම ෆාදර් කිව්වා ෆාදර් අඩිවැඩි මට දකින් දකින් දෙන්නේ නැති වෙනවනේ. එහෙමනම් ඔයාට ඇත්තටම වෙනවනම් සුද්ධා ලෝකේ කිව්ව දකින්න. එහෙම නැත්නම් ඔයා වහාම ඇස් බලාගන්න ඕනේ. ඇස් වටු වීඩියෝ. මම මේක හරි මට මේක හරිම ආස්වාදනීය අත්දැකීමක්. මම ගෙදර ඇවිල්ලා එක්තරා දවසක්ද මහත්තයා වැට ගියාට පස්සේ කන්න අඩි ඉස්සරහ ඉඳගත්තා. තමන්ගේ නළල ඊට පස්සේ පසු නළල බැලුවාම වැඩේ හරි. මම නැති වෙනවා. ඉතින් මම කල්පනා කරනවා මම ඉන්නවා කියලා මේ මගේ හිතේ තියෙන ඉමේජ් එකක් තියෙනවලු. ඒ ඉමේජ් එක තමයි මට පේන්නේ. ඒක ඇත්ත මේක නැතුනොම මොනොන්නේ. දැන් මම කැමති මේකේ විද්‍යාව ගැන යමක් මම දන්න නිසා අපේ සුහද මිතුරන්ට යම්කිසි යෝජනාවක් කරනවා අත්වාසින් අවවාදයක් කරන්න. ඔබේ මිතුරන්ගේ වෙන අයගෙන් අරලා බලන්න එපා. ඒක අනතුරුදායක සරලව කිව්වොත් මම ඔබට අපි ඔබට වෙන අභ්‍යාසයක් කියනනම් කිසි අවදානමක් නැති. දැන් ඔකට මේ අපේ පීසිවිගේ ගුරුවරයාගේ කතන්දරයක් තියෙන වෙන කතන්දරයක්. ගුරුවරයෙකුට ඔක් කරන්න පුළුවන්. වෙන අය නොකට යුතුයි. නමුත් ඔබට කරදරයක් නොවන දෙයක් කියන්නම් උදේ නැකතාවේ නිස්සරණ කියන්නේ විසිරණ එළියේ හොඳ ගහක් තියෙනවා නම් ළඟ පාද ගහ දිහා බලන් ඉන්න. මොකද ගහට තියෙනවා අපිට නැති දෙයක් ඒ ගහ හිතන්නේ. නරක හිතුවිලි කොහොමද කොහොමවත් නෑ. කොහොමවත් නෑ. නමුත් ඒකෙත් ඒකෙත් තියෙනවා ශක්ති ශරීරයක් ගහට. ඔබට සමහරට ශක්ති ශරීරය දකින්න පුළුවන් වෙයි. ඉතින් ක්‍රමානුකූලව ඔබේ අර ඇත්ත වශයෙන් එතන පුහුණුවක් ලැබෙනවා මේ අභ්‍යන්තරික පුහුණුවක් ලැබෙනවා. ඒ වගේම නැත්නම් මුහුද දිහා බලන ඉන්න. කන්දන් දිහා බලන. ඔබට මේක නිකන් කරලා බලන්න ඕන. එහෙම නැත්නම් සමාජ බුදුරුවන් කියලා සමාජ බුදුරුවන් නැත්නම් ගුරුවරයෙක් නැතුව මේ මේ මේ කරන්න එපා. මේව කරන්න අවශ්‍යත් නැහැ. මෙතන වෙන කතන්දරයක්. දැන් මෙතන විද්‍යාවතන පුරාණ විද්‍යාව. එහෙම ඕක දැන් මේ මේ මැජික් පෙන්නන්නටත් නෙමෙයි වැඩේ තියෙන්නේ. මේක අභ්‍යන්තරික පුහුණුවක් සඳහා මාර්ගයක් ඔය පීසිරිගේ ගුරුවරයා දුන්නේ. කොහෙත්ම මේක මැජික් වැඩක්වත් මැජික් කළ යුතු වැඩක්වත් නෙවෙයි. කරන්න එපා. මේකේ තියෙන අවදානම් වගේක් තියෙනවා අපි මේ වෙලාවේ කතා කරන්නට අවශ්‍ය නැති. හොඳයි මම කැමති මේ මෙතනින්ම එන තැනකට යන්න මංජුල වෙඩිවර්ධන කියලා අපි මම බොහොම කැමති කවියෙක් ඉන්නවා මංජුල. මංජුල ඉන්න ලංකාවේ නෙවෙයි. අපේම ප්‍රශ්න නිසා ලංකාවෙන් යන්න වෙච්ච කවියෙක්. මංජුල ඉන්නේ කතෝලික පරිසරයකින් නැත්තම් පසුබිමකින්. මංජුලගේ තියෙන කවි පොතක් ඇහැල එමතුමකට ඇහැරෙමි. ඒ කවිපොතේ තියෙනවා මේ බොහොම මම කැමති කවියක් ඇන ගැසූ නත්තල කියලා. මෙහෙමයි මේ කවිය යන්නේ. <clears throat> නත්තලේ ඇන ගැසූ මිනිහෙක්ව දුටුවාද හදවතේ කල්මාරි කන්ද මත වැද හෝන ගෙත්සෙමිනි දුර්ගයේ රිදී මලු අතගාන සහෝදර සිහිනයේති කුර ගෙවුන හඳපාන උත්තුංග තරුවකට පාර වරදිනු බැරිද? හිත අහස ඉරෙන්නට ගිනි බිඳින එක හරිද? net කලුව විඳින්නේ කටෝටුන්නක සිරිද? නත්තලට එන ගැසුම ගැලවීමකට සරිද? උණුහුම්ද මේ තරම් දෙසැම්බර් පවනැල්ල හිතෙහි ලාදුරුවද්ද එබැවින්ද කැළඹිල්ල ලේ ගලන විට සුරත ඔබ netanga සැනහිල්ල කොයිතරම් පිවිතුරුද මේ දැනෙන ලතවිල්ල ගොපල්ලිනි ඔබ කොහිද බැටළුසම් ලුහු බඳින අකල්වෙහි දුටු විහිද කඩුළු පැනගෙන වහින විකල්ලිනි සිහිල ඇත මිදුළු විනි විද ගලන ලපල්ලිනි දකින් තුරු මඬුළු මත පෙම්සිහින එක්කතක් ඇණයකින් ලිහන්නට ඉඩ දෙන්න මදු විතක් පුරන්නට මොහොතකට අත ගන්න පොඩි ඉඩක්වත් නැද්ද කඳුලකට ඇහැරෙන්න කඳුලට පිළිවන්නේ කුරුසයක් ඔහුලන් මේක කෙලින් නෙවෙයි මංජුල ඉන්නෙත් වෙන ජීවිතයේ අත්දැකීම් මානයක නමුත් මේක එක පුංචි තනක් තියෙනවා මේ අහන්නේ භක්තිකෙන්ගෙන් අහන ප්‍රශ්නයක් මේ ආගාරයට ගියාම දේව මන්දිරයට ඔබ ගියාම ජේසුස්වහන්සේ කුරුස සැපත් ජේසුස්වහන්සේ දකිනවා අත් වශයෙන් ඔබට දැනෙන්නේ මොනවද? ඒවා පිවිතුරුද කියලා අහන්නේ දැනෙන දේ. නැත්තම් ඔබට ජේසුස්වහන්සේගේ මේ මේ ගමන මේ මිනිසුන් වෙනුවෙන් මේ කරපු කැපවීම ඔබට පාරක් හදලා දෙනවද? නැත්නම් ඔබට ඒ වෙලාවේ දැනෙන්නේ මොනවද ඔබ ඒකේ එල්ලී ඉතින් අර එක්තරා විදිහකට නරක අර්ථයෙන් ගැලවුම් කරුවෙක් බවට ජේසුස්වහන්සේ පත් කරගෙන තමන් මොහොතකටවත් ඒ පාරේ කඩේම් ගැන කල්පනා නොකොට විශේෂයෙන් මෙතන තියෙනවා අර හිතේ ලාදුරුවක්ද ඉබේින්ද කලඹිල්ල. ඉබේින්ද කලඹිල්ල මේ ඔබට ඔය දැනෙන දේ ඔබේ හිත ඇත්ත වශයෙන් මේ සනීපෙන්ද තියෙන්නේ. දැන් බෞද්ධ සම්ප්‍රදායේ තියෙනවා උත්තාප, ශෝක මේ ඔක්කොම අඳුරු සිත් කියලා. ඒවට යන්න නොමනයි කියලා හිතන. අත් වශයෙන් ඒ වෙනුවට තියෙන්නේ අර මෙත්තා, මුදිතා, කරුණා, මෛත්‍රී, මුදිතා, කරුණාව. ශෝක කරන්න එපා. කෙනෙක් අමාරු වටනවා මෙයාට උදව් කරන්න තියෙන පෙළඹීමයි කරුණාව. ඒතර ඒක වෙන චෛත්‍යික ස්වභාවයක්. මෛත්‍රිය කියන්නේ ඊටාම ඉහළ මට්ටමේ චෛතසික ශක්තියක් සහ ස්වභාවයක්. අපි මේ අත් වශයෙන් අපේ බෞද්ධ ජනතාව අපි ඒක පරිස්සමෙන් දන්න අපි දැන් කල්පනා කරන්න ඕන. ඒගොල්ලන්ගේ පූජා විධින් ඇතුලේ ඒගොල්ලෝ කරන දේවල් ඇතුලේ ඒගොල්ලෝ ගිහලා ඉල්ලන්න උත්සාහ කරන දේවල් ඇතුලේ පන්සලකින් දේවාලකින් දෙවි කෙනෙක් බුදුන් වහන්සේ ඉස්සරහා උන්වහන්සේගේ මුල් පණිවිඩයයි මුල් පාරයි බෝසත් මාර්ගයත් එක්ක අපි මේ කියන දේවල් බැලුවොත් අපිට මොන හරි මේ ගැන උදව්වක් කරන්න පුළුවන් මේ ඇත්තන්ට. ඔව්. පැහැදිලිවම පුළුවන්. මේ රටේ මම දකින්නේ බෞද්ධ කතෝලික දෙපැත්තෙම භක්ති මාර්ගයේ හැටියට දෙයක් මහා වරද්දගෙන තියෙනවා. භක්ති මාර්ගය කියලා මේගොල්ලෝ ගන්නේ ඇත්තටම අපි භක්තිමත් වෙලා ඉල්ලුවහම අපිට හම්බෙනවා කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වෙන්න පුළුවන්, විශ්ව ශක්තිය වෙන්න පුළුවන්, බුදුන් වහන්සේත් වෙන්න පුළුවන්. ඔව් බුදුන් වහන්සේ වෙන්න පුළුවන්. අපිට දැන් මේ දේවල් හම්බෙන්න අපි පැහැදිලිව තාම යටහත් පහත් මේව ඉල්ලන්න ඕනේ කියන. ඒතර යටහත් පහත් වෙනකොට ඒකයි චෛසික ස්වභාවිකුත් තියෙනවා. චෛසික භාවයක් තියෙනවා. ඒ චෛසික භාවය තුල කිසි ප්‍රබෝධයක් ඇති වෙන්නේ නැහැ. කිසි ප්‍රබෝධයක් නැහැ. නෑ හරියට නිකන් අර පොලිසියකට අහුවෙච්ච මිනිහෙක් ගහලා ගහලා මැරුවට පස්සේ ඔන්න මහල් දාපන් කිව්වා වගේ තමයි. පහන් සිතක් නැහැ ඒක. නමුත් මේක භක්ති මාර්ගයේ තාක්ෂණික පැත්තක් තියෙනවා. පැත්තක් තියෙනවා. ඒ පැරණි දේ නැති වෙච්ච. පැරණි දේ. ගුරුවරයා. ඔව් ගුරුවරයා. ඒ තාක්ෂණික පැත්ත තියෙන්නේ එක්තරා ආකාරයකට මේ අපේ හිතපත් කරගන්න ඕන විදියක්. දැන් අපි යම්කිසි ආධ්‍යාත්මික ශක්තියක් තියෙන කෙනෙක්ම කියමුකෝ. හිත දිනු කරපු කෙනෙක් කියමුකෝ. ඒ ළඟට ගියාම අපි ඉන්න විදියක් ගැන ප්‍රශ්නයක් මෙතන තියෙනවා. අපි කොහොමද ඉන්න ඕනේ කියන එක අපි යථාර්ථ ඒකේ සිතේ ස්වභාවිකුත් තියෙනවා. සිතේ ස්වභාවිකුත් තියෙනවා. සිත තමයි අතරම තියෙන්නේ. කොහොමද එතනට මොකද්ද තිබිය යුතු චෛසික තත්ත්වය මොකද්ද ඒක ගැන අපිට විශේෂ විස්තර. ඒ කියන්නේ මම කියන්නේ ඇත්තටම අපිට පුළුවන් නම් දැන් ඔයයි මමයි දෙන්න අපි කතා කර කර ඉන්න මොහොතක අපි වචන වලින් කතා කරනවා තමයි. නමුත් ඔයා ඉදිරියේ මට මමත් නොවි ඔයත් නොවි ඉන්න පුළුවන් තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන් එක්තරා විදිහක සම්ප්‍රේෂණයකට අපි ගොදුරු වෙනවා. අර අපි කලින් කතා කරා වගේ. සම්ප්‍රේෂණය ගොදුරනවා කියන්නේ අපෙන් විහිදෙන තම වචන බවට සංකල්ප බවටපත් නොවුණු කිසියම් ශක්තියක් පැහැදිලිවම විකර්ෂණය වෙනවා. ඒ විකර්ෂණ ගොදුරු වෙන තත්යකට අපි අපේ හිතෙන් අපිපත් වෙලා ඉන්න ඕනේ. දැන් මට ওই අත්දැකීම් තියෙනවා පැහැදිලිව මම මේ මෑත කාලේ මැලේසියාවේ ගියා ඔය මේ ඉල ලාමාවරේකුගේ වර්ක්ෂොප් එකට. ඒ වර්ක්ෂොප් එකට ගිහිල්ලා ඇත්තනම සෝපාලා මරින් පුච්චේ කිනුව මට මේ ඈත ඉඳන්ම මට තේරුණා මට තමයි මේ කතා කරන්න කියන්නේ මන් දිහා තමයි බලන් ඉන්නේ කියන එක අනිත් අය නොතේරුණා ඉතින් මම කරේ ඒක මම මගේ හිතෙන් ඒ කියන්නේ අවබෝධයක් ඇති කරගෙන එතුමාගේ එක්ක හිත ඒකාග්‍ර කරන මම ඔහි හිටියා. මට විශේෂ භක්තියක් තිබුණෙත් නැහැ. ඒක නිදහස් ස්වභාවය. හරි නිදහස්. මම කවදාවත් කහ කහ කතා කරන්නේ වයසයි. මට අනුකම්පාවක් ඇති වුණා මේ මනුස්සයාට ඇත්තටම තම මෙච්චරයි මෙච්චර වද දෙන්නේ කියලා අනිත්යි. නෑ 11 වෙනි කතාව. හැබැයි මට තේරුණා මගේ ප්‍රශ්න ඔක්කොටම උත්තර උත්තර තිබුණා. මම ඒක කියලා භික්ෂුණී වහන්සේ කිව්වා ඔයා නිතර මහන් ප්‍රශ්න ගෙන්නේ නැද්ද කතා කරේ. කවදාවත් ඒ ගුරුතුමා ඕවා කතා කරන්නේ නැහැ කිව්වා. ශුන්‍යතාවය ගැන කතා කරේ. ඉතින් එතෙන්දී මම තේරුම් ගත්තා ඒ මම හිතිය විදිහේ වැදගත් වැදගත් වෙන්නේ කියලා. මට ඇත්තටම ලොකු භක්තියක් නෙමෙයි තිබුණේ. ඔව්. භක්තිය කියන්නේ අර නරක අර්ථයෙන් එන්නේ. මට තිබුණේ පැහැදිලිම කෝඩිනේෂන් එකක් තිබුණා. ඔව්. ඒ කියන්නේ ඇත්තටම විවෘත භාවයක් කියනවා. කියන්නේ ඇරිල් දොර අරින්න කියන. හරි විවෘතයි. දොර අරින්න ඔබේ. විවෘතයි. සතුටින් විවෘත වෙලා හිටියා. අන්න ඒක තමයි හිතන්නේ ඔය බුදුන් වහන්සේගේ පණිවුඩ මේ අදහස ඒකයි විවෘත වෙන්න දොර හරින්න. එතකොට උලඟ හැමයි. නේ එන්න තියෙන සංදේශ පණිවුඩ ඔබට ගන්න නම් ඔබ දොර අරින්න බෑ. ඇත්තටම අපි සම්පූර්ණ දොර අරපහම අපිට ගන්න ඕන දැන් ගන්න පුළුවන්. නේ? ඒ කියන්නේ හිටපු ගමන් ලෝක විද්‍යා ශාස්ත්‍රයේ වරින් වර සමහර විද්‍යාඥයෝ ඉන්ටර්ලා හිටලා ඒගොල්ලන්ගේ දොර ඇරෙන වෙලාවල් තියෙනවා. ඒතර අවුරුදු ගානක් කොයිබුද එකපාරට <laughs> උදේ උදේ නැගිටිනකොට හම්බ වෙනවා. දැන් මේක සාමාන්‍ය දෙයක්, ස්වභාවික දෙයක්. අපි තමයි මේක වරද්දගෙන තියෙන්නේ. අපේ ওই ආගමික සංකල්පනා වගේ නිසා අපි නැවත නැවත මේක අවුල් කරගන්න පටන් ගන්න තියෙනවා. ඇත්ත වශයෙන්ම විශ්වයට දොර ඇරියා නම් ඒක තමයි බෞද්ධ මාර්ගය හෝ ජේසුස් වහන්සේගේ මාර්ගයේ අවසාන කතාවද අපි මොනවා කිව්වද දෙවියන් වහන්සේ කියන වචනේ දානකොට ප්‍රශ්නයක් මේ තියෙන්නේ. නමුත් ඒ අදහසේ තියෙන්නේ දොර හරින්න කියලා. ඔබට මට ඇතුල් වෙන්න දෙන්න. නේද දොර හරින්න. දැන් පුරාතන ක්‍රිෂ්ණ සංකල්පෙත් කියන්නේ Hindu සංකල්පවලත් තියෙන පණිවුඩේ තමයි පුළුවන් නම් ක්‍රිෂ්ණගේ වටනලාව වගේ වෙන්න. අතිලෝප කියන්නේ ගර්භාෂක් වගේ කිස්සෙන්න කියන්නේ. <laughs> සූදානම් වෙන්නේ <laughs> සූදානම්. දැන් වටනලාව ක්‍රිෂ්ණගේ එයාට ඇජෙන්ඩ එකක් නැහැනේ. වටනලාවට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. නමුත් ක්‍රිෂ්ණ එක ගත්තාම මුළු ලෝකෙම පිනවන මధుර සංගීතයක් නිකුත් කරනවා. ඒකට අපිව අපි වෘත වුණොත් අර විශ්වයෙන් අපි අපිට අදාළ අපේ සැකස්මල අදාළ පණිවුඩේ නැත්තම් සංගීතය අපෙන් නිකුත් වෙයි නැත්තම් දේ ලෝකෙට දෙන්න ඕන දේ අපෙන් නිකුත් වෙයි. ඉතින් ඒ වගේ අපිට අදහසක් උතන ගන්න පුළුවන්. හොඳයි එහෙමනම් අපි මගේ කවි පොතක් තියෙනවා පහුගිය කාලේ මේ නිකුත් වෙලා ආපේ ඒකෙත් කවියක් තියෙනවා වැඩි අපේ කවීන්ද්‍රයෝ වැඩි කැමති නැති. මම මම හිතනවා කියුව මම සම්පූර්ණ මගේ අපේ මහා කවීන්ද්‍රය ওই ලොකු කවීන්ද්‍රයන් හැදෙට මේක ඇත්තට හොඳ කවියක් නෙවෙයි කියලා කියන්නේ මොකද මේකේ ඇනවුමක් තියෙනවා සහෘදයට. මම දන්න කවි මාර්ගයේ එහෙම සීමාවක් නැහැ. කවියක් වෙන්න ඒක ප්‍රමිතියක් නෙවෙයි. කොහොම හරි මම මේක මෙනුවෙන් පෙනී හිටනවා නෙවෙයි මම කැමති කවිය ඔබත් එක්ක බෙදා හදා ගන්න. ගලන ගඟක් මෙන් වෙන්න. නිසංසලේ රාත්‍රියේ අහස් වියන යට තරු එළියේ ගලන ගඟක් මෙන් වෙන්න. තරු හින හෙන විට දිය තලාව පිට හිතට තනිකමක් නොදැනේ අඳුර කපා යන ගමනේ වලා පිරි නුඹ මුවා කරයි තරු ඒත් ගලන්නේ සතුටින් ගඟයි වලාවයි නියුන් දෙවින් ගලන ගඟක් මෙන් වෙන්න නිසංසදී රාත්‍රියේ අහස් වියන යට තරු එළිය අපි කතා කරගෙන හිටපු දෙයට මොකක් කරේ මේකේ සම්බන්ධය ඕකේ සම්පූර්ණයෙන්ම තියෙන ඔය <laughs> ඔතනින් කියවිලා තියෙනවා සමස්ත වෙන්න කියන එකනේ ඔව් ඔකේ කෑලි කෑලි වෙන්න එපා කියන එක. කියන එකයි කියන්නේ. සමස්තය වෙන්න කියලා කියන්නේ සමස්තය. තියෙන්නේ එහෙම තමයි. අත්‍තර එහෙම තමයි. මේ අපි අපි වෙන් කරගෙන තියෙනවා. අපි අපේ තටු කපාගෙන සීමා වෙලා පුංචි කෑලකට කොට්ටු වෙලා ඉන්නවා. නමුත් අත්හැරියාම ඒත් වශයෙන් අපිම තමයි සමස්තය. ඒක හොඳ සංකේතාත්මක පැති ගොඩක් කියන එක. ඔව් ඒක. ඔව්. ගඟ අහස තරු <laughs> මේ හැමදේම ගත්තාම සාමාන්‍ය හිතුවත් මේ ඔක්කොම එකයි. ඔව් නැත්නම් මනස මිනිස්යාට පේන්නේ වෙන වෙනම තියෙනවාසේ. ඒ වගේ අන්තර් සම්බන්ධය පේන්නේ නැහැ. ඉතින් ඒකයි ප්‍රශ්නේ දැන් අපි කිව්වොත් දැන් මේ පොත ලියවිලා තියෙන මේ සුදු පාට කොලේක මේ වෙලාවේ අහසේ සුදු පාට වලාකුළු යනවා. දැන් සාමාන්‍ය ඇහැකට මේ වලාකුළුයි කොලේ අතර කිසිම සම්බන්ධයක් තියෙන්නේ නැහැ. නමුත් වලාකුළු නැත්තම් වැස්ස නැහැ. වැස්ස නැත්තම් ගස් කොළන් නැහැ. ගස් කොළන් නැත්නම් කොළේ කොලේ. මේ පොතකට ගත්තාම එකක් නැත්තම් අනික නැහැ. එකක් නැත්තම් අනික නැහැ. ඉර නැත්තම් මේ කොලේ නැහැ. පස් නැත්තම් මේ කොලේ නැහැ. වායු කොලේ නැත්තම් මේ කොලේ නැහැ. ඉතින් කොලේ මුළු ලෝකෙටම සම්බන්ධයි. සහ මියගිය දේවල් වලටත් සම්බන්ධයි. ඉතින් කොල්ලේ ගැන එහෙම කියනවනම් මිනිස්සෙක් ගැන ඉතින් කියනු කවරේද කියලා. එතන මේ අන්තර් සම්බන්ධය පිළිබඳ අපේ දැනීම නැති වීම තමයි දැන් ලොකුම ප්‍රශ්නේ. පැහැදිලි මෙතන තමයි තියෙන්නේ ඒක සම්පූර්ණ මිනිස්සු යන්ත්‍ර සම්බන්ධ වෙනුවට තමන්ගේ ලෝකේ. ඔව් පුණ්ඩිකය පොඩි අර තමන්ග තමන්ගේ සීමා ඇතුළේ කේන්ද්‍ර කරගත්ත දරුණු ආත්ම කේන්ද්‍රීය භාවයක්. ඇති කරගෙන ලෝකයේ එතන ඉඳලා විතරක් දකින්න බලනවා අර මම මෑත කාලේ හිතුවා මාර්ග තාල ටිකක් තදින් හිතුව ප්‍රශ්නයක්. දැන් ඕනේ කෙනෙක් තමන්ගේ පටු ලෝකේ ඉඳන් බැලුවොත් ඒක විතරනේ පේන්නේ. ඔව්. පවුලක් වෙන්න පුළුවන්. තමන්ගේ වෘත්ති ආයතනයක් වෙන්න. හරියටම හරි. ඔව්. ඒකකොට තමන්ගේ පක්ෂ වෙන්න පුළුවන්. දැන් මේ බැලුවාම ඒව විතරයි තියෙන්නේ. ඒක ඒක හරි මම හිතන්නේ අපිට වෙලා නැතුණත් ඒක ඇත්තටම අර හැදෙන වැඩෙන ක්‍රියාපටිපාටි විසින් අර කූඩු ටික හදනවා. හදනවා. තමන් කිසිම පැරණි කුලෝ ගැන කුලයකට අයිති. ඒතර කුල හැක් ඇති වෙනවා. ඊගොට ලිංග භේදය තියෙනවා. එතකොට පිරිමි හෝ ගැහැණු හැක් ඇති වෙනවා. ඊට පස්සේ තමන්ගේ සමාජ තත්ත්වයන් හැක් ඇති වෙනවා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා හොන්න අන්තිමට තමන්ගේ හැ හැදෙනවා. මම හදාගන්න. ඒ ඇහැ කොහරි තියෙන ඇන ගහපු එකක් වගේ එතන හෙල්ලෙන්න බෑ. ඇහැ එහාට මෙහාට ගෙන යන්න බෑ. ඔන්න ඔතනදී තියෙන පිසිනි තා දියුණු කලාවට අයිති හැකියාවක් තියෙන කලාකරුවා හරිනම් හරිනම් තමන්ගේ ඇහෙන් නිදහස් වෙලා අනිත් ඇස් වලින් බලන් ඉගෙන ගන්න ඕනේ ජොබ් එකේ හැටියටම. <laughs> හරිනම් එහෙමයි. කියන්නේ නාට්‍යකරු චරිත හදනවා කියලා කියන්නේ අනිත් ඇස් වලින් බලන් ඉගෙන ගන්න. ඉතින් එතන තියෙනවා ගැළවීමට තැනක්. කෙසේ වේවා අපි අද කාලේ අපේ අවසానයි අපි නැවතත් ආයිබෝන් කියන්නට ඕන අපේ සකිසඳට අදත් අපිට තාක්ෂණික සහයෝගය දුන්නා ටියුලින් ජයනාත් අපේ මිතුරා ඔහුට බොහොම ස්තුතියි සකිසඳ සිටිජ සන්තාගාරය අපි නැවත හමිනුතුරු ඔබට ආයතුවන්නේ. සිටිජ චින්තනයේ සහ හදවතේ ඉන් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක